ආයිබෝවන් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ බොහොම වැදගත් ධර්ම කාරණයක් ගැන ගැඹුරින් කතා කරන්න. ඔව් අද අපි තෝරගත්තේ උද්දේශ විභංග සූත්‍රයේ එන මේ විශේෂ කොටසක්. හ්ම්. මේකෙදි වෙන්නේ බුදුන් වහන්සේ හරිම කෙටියෙන් යමක් දේශනා කරනවා. ඔව් බොහොම සංක්ෂිප්ත දේශනාවක්. ඒත් ඒක භික්ෂුන් වහන්සේලාට තේරුම් ගන්න අමාරු වෙනවා. ඉතින් පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ තමයි ඒක විස්තර කරලා දෙන්නේ. ඒක තමයි. අපේ මූලාශ්‍රය වෙන්නේත් මේ සූත්‍ර දේශනාවමයි. අපේ ආරමුණ වෙන්නේත් බුදුහාමුදුරන්ගේ ඒ කෙටි දේශනාවේ තියෙන අර විඥානය පිළිබඳ ගැඹුරු අර්ථය. සහ ඒක දුකින් මිදෙන්න පාරක් වෙන්නේ කොහොමද කියන එක අර මහකච්චාන හාමුදුරන්ගේ විග්‍රහය තුලින් වටහා ගන්න එක. ඇත්තමම. අපි එහෙනම් පටන් ගමු බුදුන් වහන්සේගේ අර මූල් දේශනාවෙන්. හොඳයි. උන්වහන්සේ දේශනා කළේ මේමයි. යම් හාමුදුරු කෙනෙක් නුවණින් කරුණු විමසන වේලාවක එතකොට ඒ කෙනාගේ විඥාණය, ඒ කියන්නේ හිත බාහිර අරමුණු දිහාට විසිරී යන්නේ නැත්නම් ආ ඒ කියන්නේ ඇහෙට කනට එන දේවල් පස්සේ දුවන්නේ නැත්නම් වගේ. ඔව් ඒ වගේ. ඒ විතරක් නෙවෙයි අභ්‍යන්තර දේවල් වල ඒ කියන්නේ අර ධාන වගේ මානසික තත්ත්වවල එතනත් හිර වෙලා පිහිටන්නේ නැත්නම් හ්ම් හ්ම් ඊට පස්සේ උපාදානයෙන් තොරව ඒ කියන්නේ අර තදින් අල්ල ගැනීමක් නැතුව කම්පා නොවි ඉන්නානම් කම්පා නොවි ඔව් අන්න එහෙම ඉන්න කෙනාට ආය ඉපදීමක් ජරා මරණ වගේ දුක් ඒව හටගන්නේ නැහැ කියලායි කිව්වේ. ඒක ඇත්තටම හරිම ගැඹුරුයි වගේ නේද? එකපාරට තේරුම් ගන්න අමාරුයි. ඒක තමයි භික්ෂුන් වහන්සේලාටත් ඒක එහෙම වුණා. උන්වහන්සේලාට මේක තේරුනේ නැහැ. ඉතින් උන්වහන්සේලා මොකද කළේ? උන්වහන්සේලා මේ ගැන සාකච්ඡා කරලා හිතුවා හොඳම දේ බුදුන් වහන්සේගෙන්ම මේක හදන්න එක කියලා. ඒකනේ වෙන්න ඕනේ. ඒත් ඒ වෙලාවේ බුදුන් වහන්සේ හිටියේ විවේකසුවේන්. ඉතින් උන්වහන්සේලා කතා වුණා ආ මහා කච්චාන හාමුදුරුවෝ ඉන්නෝනේ බුදුන් වහන්සේත් අනිත් නුවණ තියෙන හාමුදුරුවෝත් උන්වහන්සේව අගය කරවානේ. ආ ප්‍රඥාවන්ත භික්ෂුවක් විදිහට. ඔව් ප්‍රඥාවෙන් අගතන්පත් කෙනෙක් විදිහට සැලකුණා. ඉතින් උන්වහන්සේගෙන් අහමු කියලා තීරණය කරලා මහා කච්චාන හාමුදුරුවෝ හම්බ වෙන්න ගියා. ගිල කාරණාව කිව්වම මහා කච්චාන හාමුදුරුවෝ මුලින්ම හරි අපූර්ව උපමාවක් කිව්වා. මොකද? උන්වහන්සේ ඇහුවා මේක හරියට අරටුවක් හොයන මිනිස්සෙක් අරක්ව තියෙන ගහේ මුල කන්දේ ඒව තියෙද්දිත් ඒව ගැන හොයන්නේ නැතුව අතු ඉතිවල අරටුව හොයනවා වගේ වැඩක් නේද මේ කියලා. ආ ඒ කියන්නේ ධර්මයේ අයිතිකාරයා ඉන්නේද්දි වෙන තැන්වල හොයනක ගැන හරියටම හරි. බුදුහාමුදුරෝ ඉන්නේ නැද්දි උන්වහන්සේගෙන් අහන්න එක තමයි හරිම්බ දේ කියන එක තමයි උන්වහන්සේ මුලින් කිව්වේ. ඒත් ඉතින් අර භික්ෂුන් වහන්සේලා ඉල්ලීමක් කරපු නිසා උන්වහන්සේ කැමති වුණා ඒක විස්තර කරන්න. එහෙනම් අපි විස්තරයට බහිමු. පළවෙනි කාරණය අර බාහිර වූ වික්ෂිප්ත වීම නොවීම කියන එක. ඔව් විඥානයේ බාහිරව වික්ෂිප්ත වෙනවා ඒ කියන්නේ විසිරිලා යනවා කියන්නේ මොකක්ද මහා කච්චාණ හම්ජෝ පැහැදිලි කරා අපේ ඉන්ද්‍රියන් තියනවනේ ඇස කන, නාසය, දිව, කය, මනස මේවට අරමුණු වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, සිතුවිලි. මේ අරමුණු වල තියෙනවා ආස්වාදයක් මිහිරක්. කෙනෙක් මේ ආස්වාදයට ගිජුණුනොත්, ඒකට ඇලුනොත්, බැඳුනොත්. ආ, ලස්සන රූපයක් දැකලා ඒකම හිතේ තියෙනවා වගේ. අන්න ඒ වගේ. එතකොට තමයි විඥානයේ බාහිරයට විසිරෙන්නේ. ඒ අරමුණ පස්සේ හිත දුවනවා. වික්ෂිප්ත වෙනවා කියන එක. එතකොට විසිරෙන්නේ නැත්තේ කොහොමද? අන්න ඒ ආස්වාදයට ගිජු නොවි ඒ අරමුණට නොබැඳී ඉන්නවනම් ඒක දැකලා ඒක එතනින් අතාරිනවනම් එතකොට විඥානීය බාහිරේ විසිරෙන්නේ නැහැ. හරි ඒක පැහැදිලි. ඒතකොට අනිත් එක අභ්‍යන්තරයේ පිහිටීම නොපිහිටීම. ඔව්. අභ්‍යන්තරයේ පිහිටනවා කියන්නේ මේ භාවනා කරනකොට ලබන මානසික තත්වයන් තියෙනවනේ. අර ධාන වගේ. ඔව්. ප්‍රථම ධානයේ, ද්විතීය, තෘතීය, චතුර්ථ ධාන, අරූපාවචර ධාන මේවායින් ලොකු මානසික සුවයක්, ප්‍රීතියක්, උපේක්ෂාවක් එනවා. හ්ම්. ඒක ඉතින් හොඳ දෙයක් නේ. ඒක උසස් මානසික තත්වයක්. ඒත් ඒ ලැබෙන ප්‍රීතියට, ඒ සුවයට, ඒ උපේක්ෂාවට කෙනෙක් ඇලුනොත් ඒ ධානසුවේ ආස්වාදයට බැඳුනොත් ඒකෙම ඉන්න ආස වුනොත් හා එතලම නතර වෙනවා වගේ. අන්න ඒකයි. එතකොට කියනවා සිත අභ්‍යන්තරයේ පිහිටනවා කියලා. එතන හිර වෙනවා. එතකොට නොපිහිටන්නේ. ඒ ධාන ලැබෙන සුවය අත්විඳලත් ඒකට නොයලි ඒකේ ආස්වාදයට ගිජු නොවි ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකිනවන එතකොට විඥානය අභ්‍යන්තරේ පිහිටන්නේ නැහැ. හරිම සියුම් කාරණයක් නේද ඒක? උසස් තත්වයකටත් ඇලෙන්න පුළුවන් කියන එක. ඔව් ඒක තමයි. බාහිර රූපයට වගේම අභ්‍යන්තර ධාන සුවේටත් ඇලෙන්න පුළුවන්. හොඳයි. එතකොට තුන්වෙනි එක. මේක හරිම වැදගත් වගේ උපාදානයෙන් කම්පා සහ නොවීම. මෙතන අර උපාදානය කියන වචනේ තීරුම මොකක්ද? හ්ම්. උපාදානය කියන්නේ සරලවම කිව්වොත් තදින් අල්ල ගැනීම. යම් දෙයක් මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියලා තදින් අල්ලගෙන ඉන්න එක. හරි. බුදුදහමේ උගන්වන විදිහට ආර්ය සත්‍යය දන්නේ නැති සාමාන්‍ය කෙනා එයා අර පංචස්කන්ධේ තියෙනවනේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඔව්, ශාරීරිය රූපය, දැනෙන දේවල් වේදනාව, හඳුනා ගැනීම සංඥා, හිතන දේවල් චේතනා, සංඛාර, සහාර දැනගැනීමේ ස්වභාවය විඥාන. මේ පහ. මේ පහ මම මගේ මගේ ආත්මය කියලා වැරදියට අල්ලගන්නවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය ආත්ම දෘෂ්ටිය කියලා. ඒ කියන්නේ මේ ඇත්තටම මම නෙවෙයි, මගේ නෙවෙයි, ඒත් එහෙම හිතාගෙන ඉන්න එක. ඒක තමයි. ඒක වැරදි දැක්මක්. ඉතින් එහෙම මගේ කියලා අල්ලගෙන ඉන්න නිසා තමයි කම්පා වෙන්නේ. කොහොමද ඒ කම්පා වීම වෙන්නේ? දැන් මේ පංචස්කන්ධය, ඒ කියන්නේ ශාරීරිය, වේදනාව මේ ඔක්කොම. ස්වභාවයෙන්ම මොකද වෙන්නේ? වෙනස් වෙනවා. වෙනස් වෙනවා. අනිත්‍යයි. කවදා හරි නැති වෙලා යනවා. ඉතින් අර මගේ කියලා තදින් අල්ලගෙන හිටපු දේ වෙනස් වෙද්දී නැති වෙද්දී මොකද වෙන්නේ? දුක හිතනෝ කලබල වෙනවා. අන්න ඒකයි. සිත කම්පා වෙනවා, දුක ඇති වෙනවා, බය ඇති වෙනවා. නමුත් නමුත් ආර්ය සත්‍ය අවබෝධ කරපු ශ්‍රාවකයා එයා දන්නවා මේ පංචස්කන්ධය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා. එයා අර ආත්ම දෘෂ්ටියෙන් අල්ලගන්නේ නැහැ. නෑ. එයා දකිනවා මේවායේ ඇත්ත ස්වභාවය. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. ඉතින් යාට මේ රූපය වෙනස් වුණත් වේදනාවක් ආවත් සිතුවිල්ලක් නැති වුණත් එයාගේ හිත කම්පා වෙන්නේ නැහැ. මොකද එයා මගේ කියලා අල්ලගෙන නැහනේ. ඒ කියන්නේ ඇලීම නැති නිසා කම්පාවකුත් නැහැ. හරියටම හරි. උපාදානය නැති තැන කම්පාවක් නැහැ. එතකොට මහා කච්චාන හාමුදුර මේ කරුණු තුන සම්බන්ධ කරන්නේ කොහොමද? උන්වහන්සේ පෙන්නලා දෙනවා අන්නර විදිහට බාහිර අරමුණු වල ආස්වාදයට නොඇලී ඒ කියන්නේ වික්ෂිප්ත නොවි. හරි. අභ්‍යන්තර ධානසයන්ට නොඇලී ඒ කියන්නේ අභ්‍යන්තරයේ නොපිහිටා සහ පංචස්කන්ධය මම මගේ කියලා උපාදානය කරගෙන කම්පා නොවි ඉන්නකොට. අන්න එතකොට තමයි අර මුලින් බුදුහාඳුරෝ කිව්ව தത്വෙට එන්නේ. අර දුක් නැති වෙන තත්වෙට. ඔව් ජරා මරණ ශෝක පරිදේව මේ හැම දුකක්ම නැති වෙන ඒ නිවනට මඟ පෑදෙන්නේ අන්න එතකොටයි කියලා උන්වහන්සේ විස්තර කළා. කිව්වා මහා කච්චාන කියලා තියෙන්නේ හරියටම හරියි. මගෙන් ඇහුවත් මම කියන්නේ toy එකම තමයි කියලා. ඒ කියන්නේ සම්පූර්ණ අනුමැතිය ලැබුණා. අනුමත කරා විතරක් නෙවෙයි මහාකච්ඡාන හාමුදුරුවන්ගේ අර ගැඹුරු ප්‍රඥාව ධර්මයේ විස්තර කරන්න තියෙන හැකියාව උන්වහන්සේ අතිශයින්ම අගය කළා. ඒක ඇත්තටම අපූර්ව විස්තරයක්. එතකොට මේ මුළු සාකච්ඡාවෙන්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකක් වේද? හ්ම්. මං හිතන්නේ ප්‍රධානම දේ තමයි අපේ හිත කොහොමද වැඩ කරන්නේ කියලා නුවණින් බලන්න ඕනේ කියන එක. හ්ම්. ඒ කියන්නේ බාහිර දේවල් වලට අර ඇහැට කනට එන දේවල් වලට ඒ වනේම අපේ හිතේම ඇති වෙන අර සුව දුක ධාන වගේ දේවල් වලට අපේ හිත ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඇලෙනවද? ගැටෙනවද? එහෙම නැත්නම් මදහත්ව ඉන්නවද? හරියට හරි අපි ඇලෙන්නේ කොහෙද? බාහිර ලස්සන දෙයකද? ඇතුලේ දැනෙන සනීපයකද? එහෙම නැත්නම් අර මම මගේ කියන අදහස උඩ ගොඩනගාගත්ත දෙයකට ඒ ඇලීම ඒ කියන්නේ අර උපාදානය සහ ඒ ඇලින දේවල් වල ස්වභාවය. ඒ කියන්නේ අනිත්‍ය බව. ඔව්. ඒ දෙක අතර සම්බන්ධය තේරුම් ගන්න එක. ඇලෙන දේ අනිත්‍ය නිසා තමයි ඒ ඇලීමම දුකට හේතු වෙන්නේ කියන එක. ඒක තේරුම් ගත්තම තමයි අර කම්පා නොවි ඉන්න පුළා වෙන්නේ. දුකින් මිදීමේ පාර පෑදෙන්නේ. ඒක තමයි. ඒක තමයි හරය. හරිම පැහැදිලි. එතකොට මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් අපි අසන්නන්ට හිතන්න යමක් ඉතිරි කරමුද? හොඳ අදහසක්. අපි මෙහෙම හිතමු. මේ අවුරුදු දහස් ගානකට කලින් බුදුදහමේ කරපු විග්‍රහයක් නෙමේ විඥානය ගැන ඇලීම ගැන අනිත්‍යතාවය ගැන. ඕ. දැන් අපි ඉන්නේ හරිව කලබලකාරී ලෝකෙක. හැම තත්පරෙම වගේ අපේ අවධානය වෙනතකට අදින්න දේවල් පිරුලා. ෆෝන් එක, සෝෂල් මීඩියා දැන්වීම්. හ්ම්. බාහිර අවධානය වෙනතකට යොමු කරන දේවල් ගොඩයි. ඒ වගේම අපේ හිතේ තුලෙත් නොඑක් දේවල් වලට බැඳීම් ඇති වෙනවා. බලාපොරොත්තු, ආශාවල්, බය, ඉතින් අර පැරණි බෞද්ධ විග්‍රහය විඥානයේ බාහිරේ විසිරෙන හැටි ඇතුලේ පිහිටෙන හැටි උපාදානෙන් කම්පා වෙන හැටි ගැන කියපු දේ ඒක මේ වර්තමාන ලෝකයේ අපේ මානසික අභියෝග මේ distractions මේ බැඳීම් තේරුම් ගන්නත් සමහර විට ඒවට මුහුණ දෙන්නත් අපිට කොහොම උදව්වක් වෙයිද කොහොම ආලෝකයක් ලබා දෙයිද ඒක ඇත්තටම හිතන්න වටින ප්‍රශ්නයක් ඒ ගැන මෙනෙහි කරන්නට ඉඩ තියලා අපි අදට සමුගනිමු. බොහොම ස්තුතියි මේ වටිනා විග්‍රහයට. ඔබත් බොහොම ස්තුතියි.